පිරිසට දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම. ඒ උදෙසා අද අප සිදු කළ ආරාධනය මෙත්සිතින් පිළිගෙන මේ බෞද්ධ රූපවාහිනියේ පිහිටි උතුම් ධම්මසභා මණ්ඩපයට වැඩමවා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු අද ගෞරවනීය ස්වාමීන් වහන්සේ සූත්‍ර ධර්ම දේශනාවක් ඇසුරෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වනවා. ඒ නිසා අද මේ උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනා කොළඹ හතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පින්වත් යෝගී පුරුෂක් විසින් ධර්ම දානමය පින්කමට සහභාගී වන්නට යෙදුනා. සමන්ත චක්කවාලේසු අත්‍රාගතම්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 කින්නකෝ වික්ඛු සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තෝ අකුසලං පජහෙය්‍ය කුසලං භාවේයාති සදාබුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අපිට අත්‍යවශ්‍ය වෙන ජීවිතේට ජීවිතය නිවැරදි කඩයිමකට ළඟා වෙමින් තියෙනවද කියලා බලාගත හැකි කායෝනික අපේ ජීවිතයට එකතු කරගත යුතු සූත්‍ර ධර්මයක් ඇසුරෙන් කරන ධර්ම දේශනාවකුයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දෙවනි පණ්ණාසකේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ දෙවනි පණ්ණාසකයේ මහා වග්ගයේ තියෙන 6වෙනි සූත්‍රය තමයි සක්කාර ගරුකාර කියන සූත්‍රය. මේ සූත්‍රය අපි සාකච්ඡා කරන්නේ මේ සූත්‍රය තුලින් අපිට අපේ සත්‍ය පිළිබඳව අපි අද කොතනද අපේ කටයුතු සම්පාදනය කරගෙන ඇවිල්ලා තියෙන ධර්මානුකූලව මගේ මානසිකාරය කොයි විදිහද කියලා අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් හින්දායි මේ වගේ සූත්‍රයකට සාකච්ඡාවට ගන්න. සරියුත් මහරහතන් වහන්සේට විතර්කයක් උපදිනවා. සරත්නවල ජේතවනාරාමයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක වෙලාවක සරියුත් මහරහතන් වහන්සේට අදහසක් උපදිනවා. කුමකට සත්කාර ගරුකාර කරන්නේ නම් යම් කිසි කෙනෙක් කෙනෙක්ගේ අකුසල් අයින් වෙලා කුසල් වැඩෙන්නේ කුමකට සත්කාරගරුකාර අතුලාන්තයේ තියෙනවානන්ද කියලා. තමන්ගේ අතුලාන්ත సంతානයේ කුමන දෙයකට සත්කාරගරුකාර තියෙනවානන්ද කෙනෙකුට කුසල් වැඩෙන්නේ අකුසල් දුරු වෙන්නේ කියලා. ඒ පිළිබඳව සරියුත් මහරහතන් වහන්සේටම අදහස් පහළ වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි ශික්ෂාව කෙරෙහි සමාධිය කෙරෙහි අප්‍රමාදී බව කෙරෙහි සහ පටිසංකාරය කෙරෙහි සත්කාර ගරුකාරය යම් කිසි කෙනෙකුට තියෙන්නේ නම් අන්න ඒ තනත්තාට කුසල්ම වැඩෙනවා අකුසල් දුර වෙනවා කියලා. ඉතින් මේක මේ විදිහට උන්වහන්සේගේ හිතට පහළ වෙලා මේ අදහස ඊට පස්සේ කල්පනා කරලා බලන්න ධර්ම ධර්මයේ පිළිබඳ අපිට හරියට භික්ෂුන් වහන්සේලාට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙත් භික්ෂුන් වහන්සේලාට සරුවත් මහ රහතන් වහන්සේ කියවහම බුදුහාමුදුරුවෝගේ දැනෙන්නේ. ඒ තරමටම ධර්මයේ බුදුරජාණන් වහන්සේ ගැඹුරින් කියන ධර්මයේ සරලව විස්තර කරලා දෙන්න ඒ වගේ ලොකු ධර්ම ඥානයක් තියෙන උන්වහන්සේලාගේ තියෙන ගතිගුණය කියන්නේ තමන්ට මෙතර निराවුල් අදහසක් පහළ වුණහමත් මේ ඒක බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කියලා. ඉතින් ඒකට උදාහරණයකුත් මේ සූත්‍රයේ තියෙනවා. මේ රන් ආකාරයක් හම්බ වෙනවා කාට හරි. නැත්නම් රන් විදියක් හම්බ වෙනවා. මේක කොතර මේ පිරිසිදුද කියලා බලාගන්න ඒ රත්තරන් පිරිසිදු කරන කෙනෙකුට ගිහිල්ලා ඒක තව එකකින් හම්බෙන රත්තරන් තවත් ඒ පිරිසිදු කරලා ම මේ පාවිච්චියට ගන්නවා වගේ සරියුත් මහ රහතන් වහන්සේට පහළ වෙච්ච මේ අදහස මේ කාරණා ටික බුදුජානන් වහන්සේට ඉදිරිපත් කරනවා ගිහිල්ලා. ඒකල කාරණාවක් කියනවා. මේ සරියුත් මහ රහතන් වහන්සේ බොහෝම ප්‍රශංසා කරලා බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික විසුණු වහන්සේලාට දේශනා කරනවා ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ මේ පිළිබඳව තවත් විග්‍රහයක් කරනවා. ඉතින් අපි මේ පිළිබඳවයි සාකච්ඡා කරන්න ඕනේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධරත්නයත් ඒ වගේම ශික්ෂාවත් සමාධිය අප්‍රමාදය සහ ප්‍රතිසන්තරය කියන දේවල් පිළිබඳ ගෞරවය සත්කාර ගරුකාරය පිළිබඳ හැම වෙලෙම ගෞරවණීය අදහස කියන එක. හොඳයි දැන් අපි බලමු මේවා මොනවද කියලා. මොකද්ද මේ ගෞරවය සත්කාර ගරුකාර කියන ඒ වචන දෙකත් එක්ක සත්කාර ගරුකාර සහිතව වාසය කරනවා කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. හරිද? දැන් අපේ ගෙදරට යම්කිසි සාමාන්‍ය වෙනදකට ඇවිල්ලා යන කෙනෙක් එනවා. ඒ අතර වාරේ අපේ හිතේ බොහෝම ගෞරවයක් තියෙන කෙනෙක් එනවා. එතකොට මට දැන් දෙන්නම කියනවා දුව දෙනවා කියලා. මම වළක්වන්නේ කවද? ගෞරවය තියෙන එක්කෙනාව වළක්වන්නේ නැහැ. හැම වෙලෙම වැඩි ගෞරවයක් වැඩි සැලකිල්ලක් මගේ පැත්තෙන් මගේ හිත ඇතුලේ වැඩි ගෞරවයක් වැඩි සැලකිල්ලක් තියෙන එක්කෙනාව තමයි පිළිගන්නේ නේද මට යමක් කරන්න වෙනවා මට කවුරු හරි මේ වැඩක් කරන්න වෙනවා අපි හිතමුකෝ මට මට කාට හරි කෑම් වේලක් දෙන්න උවමනාවක් තියෙනවා එදාම මට තවත් කෙනෙකුට කෑම වේලක් දෙන්න වෙලා. එතකොට මම මේ දෙගොල්ලන්ගේ එක එක කට්ටියකට තමයි දෙන්න වෙන්නේ මට. ඒ දෙගොල්ලෝ එකට ගෙන්න ගන්න බෑ. එහෙනම් මම කාටද දෙන්නේ? මගේ හිතේ වැඩිපුර ගෞරවය තියෙන, ගෞරවය තියෙන නේද? කැමැත්තට වැඩිය. අපි හිතමුකෝ අපේ මේ දරුවෙකුට කෑම වේලක් දෙන්න වුණාම තියෙන තව ගොඩාක් මම ගෞරව කරන කෙනෙක්, මට උගන්වපු ගුරුවරයෙක්, වගේ කෙනෙක් එදා දවසේ මාගෙත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මම ඉස්සෙල්ලාම කරන්නේ ගෞරවය තියෙන පැත්තට හැඳලේ මගේ හිත නැවෙනවා. පිළිගන්න. ගෞරවය තියෙන පැත්තට නැවෙනවා. එතකොට පළවෙනි එක ඒක තමයි සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ මේ සත්කාර ගරුකාර සත්කාර ගරුකාර සහිතව වාසය කරන්නේ නම් යම් කිසි කෙනෙක්. සක්කත්තා ගරුකත්තා උපනිස්සාර විහරන්තෝ මේ යම්කිසි කෙනෙක් සත්කාර ගරුකාර සහිතව ඒවා නිශ්චය කරගෙන වාසය කරනවා නම් අන්න ඒ තැනැත්තා තුළ අකුසලයන් හැම වෙලෙම අයින් වෙනවා කුසලයන් වැඩෙනවා කියලානේ. දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ බලන්න දැන් අපි හොඳට බලන්න ඕන මට හැම නිමේෂයකම හැම දෙයකම වැඩි බුදුරජාන් වහන්සේ ගැන ගෞරවය තියනවාද කියලා බලන්න ඕනේ. එහෙම ගෞරවය තියනවා නම් මගේ පැත්තෙන් වැරදි කෙරෙන්න මගේ හිත නැමෙන්නේ නෑ. මම බෞද්ධ කියා ගත්තා නම් බෞද්ධ කියා ගත්තා නම් මම අනිවාර්යයෙන්ම බුදුරජාන් වහන්සේට අගෞරව වෙන කිසිම කිසි දෙයක් කරන්නේ කිසියම් කිසි දෙයක් කරන්නේ බුදුහාමුදුරන්ට අගෞරව වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. එතකොට බලන්න අපි අතින් අපි පින්නත් මේ අන්‍ය ආගම් වල අය බුදුජානක වහන්සේගේ ධර්මය ගැන අදහස් දන්නේ නැති අය. මේ ඕන තැනකදී අපි හිතමු අපි යනවා පාරක. යනකොට අපි හිතමු අපි මේ අපේ දරුවෙකුට පාසලක් හෝ හැකියා ස්ථානයක් හෝ නැත්නම් මොන්ටිසෝරියක් හරි හොයන්න යනවා. අපේ දරුවෙකුට මොනුගුරෙකුට. යනකොට හොඳයි කියපු තැන් කීපයකට ගිහිල්ලා බලනවා. ඊට බලනකොට එක තැනක් තියෙනවා. එතන අධ්‍යාපනය ගැන මම දන්නේ නැහැ. හරි පිළිවෙලයි. එතුමත් පිළිවෙලයි, වැඩත් පිළිවෙලයි, ළමයි පිළිවෙලට ඉන්නවා. ඔක්කොම එහෙමයි. ඉස්සෙල්ලාම අපි හිත නැමෙන්නේ අන්න පිළිවෙල තියෙන තැනට. නේද? බලන්න හැම දෙයකම මූලික වෙන්නේ සිත. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අපි දන්න දේවල් වල හැටියට අපේ සිත සකස් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. එතකොට මම වාසය කරන තැන මම වාසය කරන නිවස මගේ ජීවිතයේ වැඩ කටයුතු නේද? බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා නම් මම ඒවා අපිළිවෙලට විකාර සහගත විදිහට සීලය කැඩෙන විදිහට නේද අගෞරවයක් ඇති වෙන විදිහට කරන්නේ මොකද මම ඇවිල්ලා මේ මම මගේ ජීවිතේ දැන් අනිසම හිතන්න ඕනේ හරිද මේක සෙල්ලම් වචනයක් නෙමෙයි මම කිව්වේ මම වචනයක් කියනවා මේ ලැබිච්ච මේ ජීවිතේට අනිත්‍යයට වචනයක් කියනවා ඔයා මොන ආගමේද? මම කියනවා මම බුදුහාමුදුරන්ගේ සරණ ගිය කෙනෙක් කියලා. මේක භයානකකම අපිට තේරෙන්නෙම නෑ පින්නත් නේ. ගොඩක් කාලවට අපේ මිනිස්සු බෞද්ධ කියා ගන්නකොට ඒක භයානකම තේරෙන්නේ හරි. ඔය එක එක එක එක සමාගම් තියෙනවා. ඒ සමාගම් වලට එක එක කියනකොටත් යම් කිසි අදහසක් එනවා අපිට. එක එක පක්ෂ තියෙනවා. නේද? එක එක සමාගම් තියෙනවා. එක එක කණ්ඩායම් ඉන්නවා ලංකාවේ. ඒ ඒ කණ්ඩායම් ගැන කියනකොට අපිට යම් අදහසක් එනවා. අප්පු ඒ කට්ටිය හරි අන්තවාදී කණ්ඩායමක්. ඒ කට්ටිය ඉස්සර ඉඳන් බොරු කියන කණ්ඩායමක්. ඒ කට්ටිය ඉස්සර ඉඳන් නරක විදිහට හැසිරෙන අය. ඒ කට්ටිය හැමෝම රවට්ටන අය. ඒ වගේ අදහස් වෙනවද නැද්ද? ඒ අදහස් වෙන්නේ ඇයි? ඒ කණ්ඩායමේ නායකයා හින්දාද? නායක ප්‍රබල හේතුවක්. ඊට අමතරව අනුගාමිකයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒතර මම බෞද්ධ කියලා කිව්වනම් මට හැම වෙලේම මොකද වෙන්නේ? හැම වෙලේම බුදුරජාණන් වහන්සේව නියෝජනය කරන කෙනෙක් මම සමාජයට. ඒ ඔක්කොටම වැඩි මම මම දෙගොල්ලක් නියෝජනය කරනවා. බුදුරජාණන් වහන්සේත් නියෝජනය කරනවා. මහා සංඝ රත්නයන් නියෝජනය කරනවා. එතකොට අපේ හැම හැසිරීමක්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි ආකාරයක ගෞරවයක් සත්කාරයක් තියෙනවා නම් මම කළ යුතුම දේ. හරිද? අපි හිතමු මම අපේ ගෙදර මට ආක් සලකපු මගේ ජීවිතය සකස් කරපු තාත්තෙක් ඉන්නවා. තමගේ තාත්තා. මම ඇති පදන් තාත්තා ඛණ්ඩ බොණ්ඩ නාන්න අඳින්න ඔක්කොම ගිහින්දලා දැන් යා වයෝවෘද්ධ කියන්නේ. හැබැයි නම කතක දෙන විදිහට වැඩ කරනවා. එහෙනම් <laughs> කණ්ඩ බොණ්ඩ නාන්න අදින්න ඔක්කොම විදිහට නමගත කරන විදිහට වැඩ කරන එක තාත්තා මොනවා කියද තාත්තා හොඳ කියන්නේ මට මොනවා කියද පුතුයාගේ කණ්ඩත් එපා බොණ්ඩත් එපා නාන්නත් එපා ඉඳත් එපා අඳින්නත් එපා මට මොකක්වත් එපා ඔයා නේද හොඳින් ඉන්න ඕනේ ඔයා මගේ නම ඔයාගේ නේද ඔයා ඔයා අගෞරව වෙන්න දෙන්නේ ජීවත් වෙන එක බුදුරජාණන් වහන්සේත් ඒකමද නැද්ද දේශනා කළා කියලා ඒකමයි දේශනාවේ තියෙන්නේ නේද මට මල් වලින්වත් සුවඳ දුම් වලින්වත් මොන වේකින්වත් මාව මාව පුදන්න පුළුවන් හොඳම දේ තමයි ප්‍රතිපත්තිය කියන දේ. ඉතින් අන්න ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේගේ ගැන හැම වෙලේම අතුලාන්ත ඔන්න ඒ වගේ ගෞරවණීය හැඟීමක් අපි ළඟ තියෙනවා නම් පින්වත් මේ අඩුම තරමේ මම කියන්නේ මේක නරක වැඩක් නෙවෙයි අරට වැඩිය හොඳයි කියන එකයි අඩුම තරමේ තේන්න හරි වැරද්දක් නැතරින් නේද අඩුව තරමින් පේන්න හරි වැරද්දක් නොකර ඉන්නවා. හ්ම්. අද ඊටාම ඊටාම අලජ්ජීව කටයුතු කරන සමහර භික්ෂුන් වහන්සේලා. හරිද? අපි දැකලා තියෙන සමහර වෙලාවට ඒවා අන් අය දැක අප්‍රසාදය ඇති කරගන්න නැතුව ඒ සිත්වල තියෙන ඕනෙන්නකම කියලා හිතලා කලකිරීමක් ඇති කරගන්න නැතුව ඉන්න ඕන නමුත් ඒවා මතක් කරන්න ඕනේ. මේ සමහර රාත්‍රී භෝජන ශාලාවලට ගිහිල්ලා ඉඳගෙන ආහාර ගන්නවා සමහරලාට. රාත්‍රී දහවලකවත් භෝජන ශාලාවකට ගිහිල්ලා කැපකරුවෙක් නැතුව දානේ ටික ගන්න බැරිකම තියෙද්දී රාත්‍රී රාත්‍රී භෝජන ශාලාවල ගිහිල්ලා මේසවල ඉඳගෙන ආහාර ගන්නවා ඝන ආහාර ගන්නවා සමහරලාට ඒ මොකද බුදුරජාණන් වහන්සේ ගැන කිසිම ගෞරවයක් ගෞරවයක් නැතිකම අන් අයගේ පැහැදීමට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. ලොකු බාධාවක් සිද්ධ වෙනවා පින්නන්ද. ඒකට ඉතින් අපේ ළඟ අපි හැමෝම මේ විසුණු මහන්සේලා විතරක් නෙවෙයි අපි හැමෝම දැඩිව හැම මොහොතකම බුදුහාමුදුරුවෝ කෙරේ ගෞරවයක් ගෞරවයක් හැමනි මේ සෙම තියනවාද කියලා බලන්න ඕනේ. හරි එහෙම ගෞරවයක් තියෙනවා මට ඒ ගෞරවය අභිබවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්පප්පලාපාදී දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අපේ සීල වැඩසටහනක් කියලා කියන්නේ කොච්චර ගෞරවයෙන් උදේ ඉඳන් සන්දා වෙනකම් තියෙන්න ඕන වැඩසටහනක්ද? ඉතින් බොහෝ විට අපේ සීල වැඩසටහන් වලදී විශේෂයෙන් අපේ සමහර සිහිය නැති මේ බවලත් උදවියට කියන්න අපේ අම්මලාට කියන්න ඕන සිහිය නැහැ සමහර අතන්ට. දැන් ඉතින් නිවන් මාර්ග දේශනා මාලාවේ මේවා මතක් කරන්න ඕනේ. හැදෙන්න ඕන දැන් හරියන්නේ නැහැ. නේද? ඒකින්ද ඒ අය බොහොම හොඳයි. අනේ සමාජයට ලොකු සේවයක් කරලා දරුවන්ටත් හොඳට වැඩ කටයුතු කරලා ඔක්කොම කරලා විහාරස්ථානෙට ඇවිල්ලා සිල් වැඩසටහනේ විනාශ කරනවා. ඒකට අරක් ගෙලින්නේ. හරි ඒක විනාශ කරනවා. ඒකේ ඒකෙදි ඔහේ හිතිච්ච හිතිච්ච හැටියට හැතිරෙනවා. හ්ම් තමන්ට කැමති කැමති විදිහට අනිත් අයට කරදර වෙන විදිහට ඔහේ දඟලනවා උපදුප කියනවා එහාට දුවනවා මෙහාට දුවනවා කරදරකාරී තත්ත්වයක් නැති වෙන විදිහට හැතිරෙනවා. ඒකෙන්ද ඒකේ නායකත්වය ගත්තාම ඒක ඊට වැඩිය භයානකයි. හරි. විහාරස්ථානයේ සිල්වර සරහනේ නායකත්වය අරගෙන ඉන්නවා නම් ඉබේම වගේ නේ හම්බෙන්නේ. නේද? සමහර අය මෙහෙවනවා ඒවා. ඒවා මෙහෙවන්නේ ඉතාමත්ම Tamanට කැමති ආකාරයට අවිනීත ආකාරයටයි ඒ කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් තියෙන අය විදිහට ඒ ගෞරවය අපේ අතුලාන්තයේ ප්‍රබලව නැගුණොත් ඉන්නත් අපිට වැරද්දක් කරන්න බෑ. හරි මොකද මේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ගෞරවය ඒ වැරදි වැරදි හැඟීම අභිබව එන විදිහට හදාගන්න ඕනේ. හරිද? ඒක කියන්නේ වැඩි ගෞරවය තියන්නේ බුදුරජාණන් වහන්සේටයි. මට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනේ මම දැන් බෝධිසත්ව අවදියේ විඳ දුක් ටික ගැන අපිට අදහසක් එහෙම තියෙනවා නම් ලොකු අදහසක් තියෙනවා නම් මං වෙනුවෙන් අපි අපි වශයෙන් මුළු මේ ජීවිතේ නෙවෙයි මුළු සසර ජීවිතේම ගන්නේ සසර ජීවිතේම ගත්තහම මගේ සංසාර ජීවිතේ යම් කිසි පුද්ගලයෙක් මගේ යහපත සඳහා කැප වෙලා තියෙනවා. සසර ජීවිතේම මේ ජීවිතේ හරි සංසාර ජීවිතේ හරි මට වැඩි යහපතක් උදාස් කර දීම සඳහා ගොඩාක් කැප වෙලා කටයුතු කරලා තියෙනවා නම් ඒ ඒ කටයුතු කරලා තියෙන අය අතරේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා සහෝදරයෝ ඉන්නවා එහෙම ඉන්නවනේ අපිට එක්ක එක්කෙනා ඒ අතර අග්‍රම වෙන්නේ වැඩියෙන්ම මං වෙන එකට වෙලා තියෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ මහා බෝසත්ත්වයන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ විදිහට මගේ මාව නිවන් දක්වන්න මගේ තියෙන කෙලෙස් අයින් කරවන්න මාව සතර අපායේ වැටෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරලා දුන්නා කියලා Tamanට ගෞරවය තියෙන්න ඕන හැම වෙලේම ගෞරවය තියෙන්න ඕන. හරිද? ඒ විතරක් නෙවෙයි අපි හැමදේම හැමදාම ධර්ම ටික ගැන මතක් කරපුවාම බුදුගුණ ගැන බුදුරජාණන් වහන්සේ තියෙන ගුණයන් ගැන අපිට හොඳට මෙනෙහි කරපුවාම ඒ ගෞරවය හොඳින්ම උපදිනවා. ඉතින් ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව ධම්ම. හරිද? ධර්මය ගැන. මේ මේකද ප්‍රවාහගත හැකි හොඳටම. ගෙවල් වල ප්‍රශ්න එනකොට මේකුත් ආකාරයේ රටේ පුටේ විශේෂණ කාර්ය තත්ත්වයන් එනකොට මූලික උනේ තමන්ගේ හිත. අපි අපි ගැන හොයලා බලන්නේ. මගේ හිතට මූලික උනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විසඳුම හොයන්නද? ලෝකේ හැම වෙලාවෙම තියෙනවනේ එක එක පරියායන් දේශනා කරලා නේද? එක එක එක එක ක්‍රමවේද. ආ මෙහෙමයි නිවැරදි නැකත හොයාගන්නේ කියලා ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒක ශාස්ත්‍ර දන්නා වෙලාවට ඉතින් නැකත හොයාගන්නවා. හරිද? එතකොට ඒ වගේ එක එක එකකින් ක්‍රම තියෙනවා. ඒවා ගන්න මේ ලෝකයේ තියෙන ක්‍රම නේද නේද ඒවා? හ්ම්. එතකොට දැන් අපිට වැඩ පටන් ගන්න ඕන කියලා අපේ හිතට වැඩියෙන්ම දැනෙන්න ඕන මොකද්ද? ධර්මයේ තුල නැකත හදාගන්න විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල නැකත හදාගන්න විදිහත් අපේ අතුලාන්ත වැඩි ගෞරවයක් උපදින්න ඕන නැස්තාක්ෂය අනුව නැකත හදාගන්න විදිය නේද? ආ එතකොට බලන්න ඕනේ හිතෙන් අහලා. අපේ හිතෙන් අහලා බලන්න ඔය දෙකමම එකට දාපුවාම අපි අද මට කාට කාට හරි කෑම් වේලක් දෙන්න තියෙනවා වැඩියෙන් ගෞරවයක් මට තියෙන කෙනාව තමයි මම කන්නේ. මොකක් හරි වැඩක් කරන්න තියෙන වැඩියෙන් ගෞරවය තියෙන දේ වැඩියෙන් ගෞරවය තියෙන කෙනාව හෝ දේ තමයි මගේ අතින් තේරෙන්නේ. තෝරගන්නේ මේ මගේ හිත වැඩ කරන විදිහ. ඒතකොට යම් කිසි කෙනෙකුට නැකස් ආස්වාදිය ගැන නම් වැඩිපුර ගෞරවය තියෙන්නේ අන්න හරි. නේද? එතකොට එයාලට ඒක අයින් කරලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙන දේ පිළිගන්න හිත කැමති නැහැ. ඒ තමයි ධර්මය ගැන තියෙන ගෞරවය අඩු. හරි. ඔන්න ධර්මයේත් එක පැත්තේ ධර්මයේ තියෙනවා නැකත හදාගන්න හැටි. හරි? තියෙනවා. ධර්මයේ තියෙන නැකත හදාගන්න හැටි. එතකොට වෙනත් ක්‍රමවලක් තියෙනවා නැකත හදාගන්න හැටි වැඩක් කරන්න. ඉතින් තමන්ගේ හිත තෝරගන්නේ වැඩිම ගෞරවය තියෙන එක. එහෙනම් පිළිහිමක්මයි. වැරදි දේ නම් අපේ හිතෙන් ධර්මය නෙමෙයි නම් තෝරගත්තේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකක් හදා ගන්න ක්‍රමය මොනවා හරි වැඩක් කරද්දී ඒ කාලේ තිබුණා දඹදිව සත්විද නැකත කියලා නැකතක්. ඒක ඇවිල්ලා බුතාම දුර්ලභව, ඉතාම දුර්ලභව ලැබුණ නැකතක් ඒක. අන්න ඒ සත්විද නැකතට වැඩිය ප්‍රබල නැකතක් හදාගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ තමයි පිරිසිදු කාය කර්මයෙන් යුක්තව පිරිසිදු වාක් කර්මයෙන් යුක්තව පිරිසිදු මනෝ කර්මයෙන් යුක්තව තමන්ගේ ඕනම කටයුත්තක් ආරම්භන ඕනම වෙලාවක් සත්‍ය දෙනකට වැඩිය ප්‍රබලයි කියලා. මේ ඉතින් මම කීප වතාවක්ම මේක මේ නිවන් මාර්ග දේශනා මාලාවේ සඳහන් කරා. දැන් ඉතින් අපි එඩිටර වෙන්න ඕනේ. අපේ හිතේ ඒ පිළිබඳ ගෞරවය උපදින්න ඕනේ. හ්ම් විවාහ වෙන්න දරුවෝ ඉන්නවා නම් ගෙදර විවාහ විවාහ වෙන්නේ තියෙන වෙලාව විවාහ වෙන විවාහ වෙන්න යොදාගෙන ඉන්න දිනේ තියෙනවා නම් මම අහනවා හරි පූර්වයේ චාරිත්‍ර ඉවත් කරන්න එපා පූර්වයේ චාරිත්‍ර වලට පූර්වයට නගගන්න ඉස්සෙල්ලා අපි කියනවා දරුවන්ට ඥාතීන්ට අපි ඔක්කොටම කියන ගෙදර අය එකතු වෙලා හරි අපි සතියක් පන්සිල් රකිමු. ඒක තාදාගන්න. වෙන මොකක්ද නැහැ. නැකලා හදාගන්න අපි කිසිම විදිහකින් බොරුවක් කියන්නේ නැතුව කිසිම විදිහකින් කිසිම වැරද්දක් කරන්නේ නැතුව සතිය පන්සිල් නැකලා අපි නැකත සකස් කරගමු නේද? සුබ දෙයක් කරද්දී නේද? නියම නැකතක් තියෙන්න ඕන. වාන්තර අපිට ඕන වෙලාව දාගන්නත් පුළුවන් ලේසියි ඒකට. නේද? නැත්නම් අර නැකතට අනුව ඔක්කොම ලෑස්ති කරන්න අපිට ඕන ඕන විදිහට වෙලාව දාගෙන ඉතින් ඒ වෙලාව අපි පිරිසුදු ඉන්න වෙලාවනේ පිරිසුදුව සතියක් එහෙම පේ වෙලා සතියක් පේ වෙලා මේක කරමු. එහෙම කියනකොට නිකන් ඇත්තටම ඒක කරන්න උනොත්. හරි ඇත්තටම අපේ ගෙදර නේද මුල්පුරේගේ හරි කාගේ හරි විවාහ මංගල උත්සවයක් ඇවිල්ලා මේ විදිහට කරමු කියලා මගේ හිතට කිව්වොත් මගේ හිත නිකන් විනාඩි ගායකෙන් ගන්නවා තමන්ගේ හිත ගන්න හොයන්න. ඒ වුණාට කොකටත් කොකටත් කියලා අදහසක් එන්නේ ඇයි බුදුහාමුදුර දේශනා කරපු දෙයට වැඩිය හිත ගෞරව කරනවා එතකොට ධර්මයට තියෙන ගෞරවයට වැඩිය වෙනත් දෙයකට ගෞරවය ගෞරවය වැඩි වෙනවා තමන්ගේ හිතේ ගෞරවය වැඩි ආන් එක හැදෙනකන් ධර්මය පිළිබඳ ගවේෂණය කරන්න ඕනේ හැදෙන්න ඕනේ ඒක හරිද ඒක අනිතර තාම හැදිලා නැහැ මොකද මේවා යෙදිලා යෙදිලා යෙදිලා අර ප්‍රතික්ෂේප කරගන්න බෑ එන්නෙන් ඒවා පැත්තට වැඩි වෙගෙන යනවා එන්නෙන් එහෙනම් මේ හොඳ බෞද්ධයෝ ආය නෙමෙයි හොඳ පිළිවෙත් රකින්න බෞද්ධයෝ ඉන්නේ රාහු කාලේ නම් නෙවෙයි අතරින්නේ අවකාශය අතාරින්නේ. හරි ඒකයි ගිහිලා අත්දැකීම් ලැබුවා කියලා කියන්නේ පොඩ්ඩක් අත්ත. ඔය වැඩක් කරන්න ගියාම දෙකෙන් එකක් වෙනවා. එක්ක හරියනවා එක්ක පාඩනවා. නේද? ඔය දෙකෙන් එකක් හැම වෙලෙම හරියනවද ජීවිතේ? නෑ නෑ හැම වෙලෙම හරියන්නේ නෑ. එහෙනම් මේ ඉතින් අර වැරදෙන ටික දාගෙන යාම හදා ගන්නවා දෘෂ්ටිය. බුදුහාමුදුරේ දේශනා කළා තියෙන දේ ඔය වගේ බොහෝ තැන්වලදී ධර්මය පිළිබඳව ගෞරවය අඩුයි නම් කෙනෙක්ගේ ඒ තැනකට අකුසල් එකතු වෙනවා කුසල් එකතු වෙන්නේ කුසල් වැඩෙන්නේ නැති බව සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන හැම වෙලෙම මගේ සත්‍යය මොකක්ද? ජීවිතේ මේ වෙනකන් ගෙවනකොට මේ වර්තමාන ජීවිතයේ කොච්චර මම හැම නිමේෂයකම මම ධර්මයේ ජීවිතයට එකතු කරගන්නවාද? හ්ම් ධර්මය එකතු කරගන්නවාද ජීවිතේට කියලා බලන්න ඒක මේ ඉඳලාමත් එකතු වෙලා භාවනා කරන එකක්වත් ඒවත් ඕන තමයි ඒවා ලොකු දෙයක් ඒව කරන එක නමුත් ඒවත් එක්ක මගේ ජීවිතයේ ගෙවන හැම නිමේෂයකම ඇති වෙන අතුලාන්ත හැම ප්‍රශ්නයකදීම මට හැම වෙලේම ගෞරවණීය අදහසක් අතුලා ඇතුලෙන් නැමිච්ච අදහසක් හැම වෙලේම මේක මූලික කරගෙන තමයි මම තීරණ ගන්නෙ කියලා අදහසක් තියනවාද ධර්මය ගැන කියලා බලන්න. හිතට දුකක් එනකොට කොච්චරනම් ධර්මය තුල ඒ Tamanට මතක් වෙන්න ඕනද? එක එක එක ඒව හොයන්න නෙවෙයි අඩුම තරමින් මගේ සසර ජීවිතය ගැන දැන් කල්පනා කරලාද කියලා හැමෝම විමසලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට සමාන්තරව මගේ සිත ඒ අනුව මගේ හිත ක්‍රියාත්මක වෙනවද කියලා අපි හැම වෙලේම ඉස්සලා බලන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණාව දැන් අපි කෙටියෙන් මතක් කරන්නේ දැන් මෙතෙන්දි මතක් කරන්නේ සත්කාර ගරුකාර කියන ස්වභාවය. නේද? කොච්චර කොච්චර මම ධර්මයේ ධර්මයේ කියලා කියන්නේ ක්‍රමවේදය. නේද? මොන ක්‍රමවේදද? ජීවිතේ සකස් කරන ක්‍රමේ, හිත සකස් කරන ක්‍රමේ. වැරදි දෘෂ්ටි අයින් කරගෙන නිවැරදි දෘෂ්ටීන් වලට නිවැරදි දැක්මකට හිත වෙනස් කරන ක්‍රමය හැමදේම සකස් කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉතින් එහෙනම් වෙනත් දෙයක් පසුපස යෑමේ අදහසක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හැම ප්‍රශ්නයකටම අතුලාන්තයෙන් උපදින හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් වර්ධනය කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. කරගන්න ඉතින් මම නිකන් අයාලේ ආයතු කෙනෙක් නෙවෙයි මට උපරිමයක් කොට මේ ධර්මය තුළ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඊළඟට එන්නේ කුමන කාරණාවක්ද මහා සංඝරත්නය කියලා. මහා සංඝරත්නය කිව්වහම අපේ පින්වත්නි අපිට ඒක පුද්ගලවාදයෙන් නෙවෙයි ඒ අදහස ඇති කරගන්න ඕනේ. පොදු සංඝ කියන වචනේ තේරුමම පොදු කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හික්මෙන ඒ ධර්මය තුළ ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට පිරිසුදුවම පරිපූර්ණවම මේ ධර්මය තුළ හික්මීම සඳහා පිළිපන් මහා සංඝරත්නය කියලා අද අපිට මේ ධර්මය ශ්‍රවණය වෙන්නේ අපිට අපේ ජීවිත සකස් කරගන්න අවශ්‍ය කරන ධර්මයේ සුරක්ෂිත උනේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඉඳලා මේ වෙනකම් පවත්වගෙන ආවේ මහා සංඝරත්න හේතුවෙන්. උන්වහන්සේලාගේ තියෙන ಗುಣ. දැන් ඉස්සෙල්ලත් මම මතක් කරේ ධර්ම ඉස්සෙල්ලත් මම බුදු ගුණ වගේම දහම් ගුණ ස්වාක්කාත ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ මේ විදිහට ඒ ගුණයන් මතක් වෙනකොට ඒ ගුණයන් පිළිබඳ හැඟීමක් අපිට තියෙන්න ඕනේ. හැඳුනීම. මේ මොහොතේම මේ මේ ක්‍රියාත්මක භාවයට ගත්ත මොහොතේ ඉඳලම ප්‍රතිඵල තියෙනවා. කියලා ඒ විදිහට හොඳ හැඟීමක් ජනිත කරගන්න ඕනේ. මහා සංඝරත්නය ගැනත් එහෙමයි. සුපටිපන්න ආදී ගුණයෙන් යුක්තයි කියලා ඉතින් මේකට බාධා ඇති වෙන දේවල් කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බාධා ඇති වෙන මොන සුපටිපන්න දප්පා එපා වෙනවා දැන් නම් කෙලවර වෙලා හිතන වෙලාවල් හිතන වෙලාවල් තියෙනවා නේද හරියට රණ්ඩු අල්ල ගන්නවා එක එක එක එක නේද? වෙලාවකට හිතෙනවා මේ අපි හොඳයි. නේද? ආන් ඒක සාංගික කරන්න එපා. හරිද? ඒක සාංගික කරන්න එපා. මොකද සාංගික කරනවා කියන්නේ. ඒක පොදු කරන්න එපා. ඒ අදහස පොදු කරන්න එපා. හරිද? අපි හොඳයි ඊට වැඩිය. අද අපේ අපි ගෙවල් වල ඉන්නවනේ සමගියෙන් ඊට වැඩිය. හ්ම්. මේ මෙහෙම අදහස සංඝයා අපිත් නඩු කියනවා සංඝයා වහන්සේත් නඩු කියනවා. හරිද? අපිත් රණ්ඩු අල්ලනවා සංඝයා වහන්සේත් රණ්ඩු අල්ලනවා. හරිද? අපිත් නොයේකුත් ආකාරයේ ලෞකික කටයුතු හින්දා පීඩාවටපත් වෙනවා උන්වහන්සේලාත් පීඩාවටපත් වෙනවා ඔය විදිහට ඔය විදිහට ඔය විදිහට බල බල කියනවා දානේ පාංශකූලටයි ඕන හින්දා මිසක්කා කියලා එහෙම අපේ සිත්වල සිතුවිලි ඇතිවන්නේ නම් ඇති මම කියන්නේ ඔකටම එහෙම ඇති වෙනවා කියලා ඒක ප්‍රඥා ගෝචර නැහැ මහා සංඝරත්නය කියන ගෞරවය මහා සංඝරත්නය නියෝජනය කරන ඒකකයක් වෙන මගේ තුලත් අතිමහත් තිබිය යුතුයි. හරිද? ඇයි එදා සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ පටන් ආ ඔක්කොම සීනාස්ත්‍රයන් වහන්සේලාගේ පටන් අද මේ මහත දක්වා අනාගතයේ පහළ වෙන මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරනවාය කියන හැඟීම මගේ ළඟ තියෙන්න ඕන අදටත් අපේ පින්නත් මේ මහා ගුණයන් තියෙන මහා ගුණයන් තියෙන මේ සංඝයා වහන්සේ කියන ඒ පිරිස තුළ මහා ගුණයන් තියෙන බොහෝ පිරිස් වාසය කරනවා. හරිද? බලන්න පොඩ්ඩක් මොහොතකට හිතලා. තමන්ගේ ගෙදර ඉන්න දරුවන් වැරද්දක් කරනකොට ගෙදර වැරද්දක් කරනවා නම් අපේ හිතේ සමාව තියෙනවා. අල්ලපු ගෙදර ඉන්න ළමයි ඇවිල්ලා හැන්දලීම් අපේ මිදුල හැදි කරලා යනවා නම් ගේ හැදි කරලා යනවා නම් කරදර කරනවා නම් පිටදරුවෙක් ගෙදරක ඉන්න පිටදරුවෙක් ගැන හැම වෙලේම සමාවක් ආදරයක් එහෙම කියනද කියලා නෑ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල පිරිවෙන් එහෙම පැවැත්වගෙන යන ස්වාමීන් වහන්සේලා තමන්ගේ පොඩි ස්වාමීන් වහන්සේලාට කොච්චරනම් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ කොහෙන් කඩාපැත් වුණාද කියලා දන්නේ නැහැ තමන්ගේ කියන ඒ කියන්නේ පරම්පරාවවත් ලේන ඥාතිකමක්වත් නෙවෙයි ඒ වෙනුවෙන් බොහෝ සතුටින් කරලා උන්වහන්සේලාගේ ජීවිත සුරක්ෂිත කරන්න උන්වහන්සේලා ඉදිරියට ඉදිරියේ ඒක ඒ ඒ එහෙම නේද? ඊටාම ලොකු කැපකිරීමක් කරනවා විහාරස්ථානවල පිරිවෙන් වල ස්වාමීන් වහන්සේලා ඒ තමන්ගේ ස්වාමීන් වහන්සේලාව සුරක්ෂිත කරගන්න තමන් ළඟ හැදෙන මේ පිටු දක්වනවා. කොච්චරවත් වැඩි කරනකොට සමාව දෙමව්පිය වගේම සමාව දීලා කරුණාවෙන් හිතලා මෛත්‍රියෙන් හිතලා නිඳා කරන වෙලාවක ලොකු අයට නිඳා කරන වෙලාව උපේක්ෂාවෙන් දරාගෙන එහෙම ලොකු ඒවා ඒවා පේන්නේ නෑ කාටවත් වශයෙන් ඒ අතුලාන්ත තියෙන ගුණයන් පේන්නේ නෑ විහාරස්ථානයක හිටියත් අරණ්‍ය සේනාසනයක හිටියත් කුමන නිකායකට අයිති වුණත් ඒව නෙවෙයි පින්නත් මේ මිනිස්සෙගේ ඉන්න තැනවක්වත් නෙවෙයි බලන්න ඕනේ මොනවද ගුණයන් පිළිබඳව මනුස්සකමටයි නේද එතකොට මේ මනුස්සකම කියන එක ඊටාම ඉහළ මට්ටමකට උන්වහන්සේලා සකස් කරගෙන කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඕන තරම් ලංකාවේ ඉන්නවා. හිතා ගන්නවත් බැරි තරම් ගුණයන් තියෙන සාසනික හැඟීම් තියෙන ජාතික වශයෙන් හැඟීම් තියෙන සියලු දෙනා ගැන කරුණාමයිත්වයෙන් කටයුතු කරන ස්වාමීන් වහන්සේලා ඕනෑ තරම් ඉන්න තියෙන සංඝයා වහන්සේ කියලා අපිට ගෞරවය දෙන්න ඕනේ. බයක් නෙවෙයි ඒක වෙන්න ඕනේ. හරිද? ලොකු ගෞරවයක් අපලාන්තෙන් උපදින්න ඕනේ. මහා සංඝරත්නය කියලා අපේ හිත ඇතුලේම පල්ලෙහාට දාලා හිතන් ඉඳ තියන්න එපා. හරිද? එහෙම වුණොත් අපිට අකුසල් උපදිනවා. හැම වෙලෙම මගේ අරමුණ වෙන්න ඕනේ. ඇයි සංඝයා ගැන පහදින්න හොඳ නැහැ? අපහදින්න හොඳ නැත්නම් මගේ අරමුණ වෙන්න ඕන කවදාවත් දවසක. නේද සසර ප්‍රාර්ථනාවක් ඇති වෙනවා නම් අදිෂ්ඨානයක් ඇති වෙනවා නම් මම මේ කරගත්ත පින්වම මට මෙහෙම දෙයක් ඕනේ සංසාර ජීවිතේ මේ ජීවිතේ අවසානයේ නිවන් දැක්කේ නැත්තම් මගේ සසර ජීවිතය සකස් වෙන්නේ කොහෙද? මගේ සසර ජීවිතය සකස් වෙන්න ඕන කොහෙද? නේද? නේද? අපි හැම වෙලේම එහෙම අදිස්ත්‍යන තියාගත්තොත් නරක නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශාසනයේම සකස් වෙන්න ඕනේ. නේද? හ්ම් සීපසේ හරිනම් කරන්නේ නැති දැනක සකස් වෙනව නම් කොච්චර වටිනාකමක් තියනවද? සීපසේ හරිහම්බ කරන්නේ නැති තැනක සකස් වෙන්න ඕනේ. සිව්පස්සේ හොයන්න ගිහිල්ලා වැටලා තියෙන අමාරුව දන්නවද නේද සංඝයා වහන්සේ සිව්පස්සේ හරියම්බ කරන්නේ නැහැ හරියම්බ කරන්නේ නැතිනම් උන්වහන්සේලා ඉතාම නිදහස් ජීවිත ගත කරනවා තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න ලේසි පහසු කණේද මොන කටයුතු තිබුණත් ඒවා ලෞකික කටයුතු නෙවෙයි හින්දා ලොකු පහසුවක් තියෙනවා ජීවිතය අරගෙන යන්න. ඉතින් ඒ වගේ තැනක ඒ ඒ ගෞරවයේ ඉපදුනොත් තමයි ඒ වගේ තැනකට අපිට ළඟා වෙන්නේ නැත්නම් ඉතින් නේද? ඒ ගෞරවය ඉදිරියට කියලා බලනද අපි මේ සංඝයා වහන්සේ ගැන කතා කරන විවර කරන්න එක උදාහරණකින් පුළුවන්. අපේ දරුවෙක් අහනවා මගෙන් තමන්ගේ දරුවෙක් අහනවා අම්මේ හෝ තාත්තේ කියලා කතා කරා අම්මේ තාත්තේ මම වෛද්‍යවරයෙක් වෙන්නද ඉංජිනේරුවෙක් වෙන්නද නීතිඥයෙක් වෙන්නද නේද? තව වගේ ලයිෆ් එකක් කියලා අන්තිමට අහන පැවිද්දෙක් වෙන්නද කියලා. හා. එතකොට අහනවා අහවල් ඇමති ළඟට යන්නද, අහවල් ළඟට යන්නද, අහවල් ළඟට යන්නද, අහවල් රැකියාව කරන්න සහ ඒ රැකියාව වලින් අපේ හිතේ වැඩිම ගෞරවය තියෙන රැකියාව කරන්න කියලා අපි කියනවා. එතකොට ඒ ලයිෆ් එකෙන් පැවිද්දා කියලා දැම්මත් එහෙනම් එහෙනම් මහා සංඝරත්නය කෙරෙහි අපේ තියෙන ගෞරවය අති ප්‍රබල නම් අති ප්‍රබල නම් මගේ දරුවා යම් විදියකින් කිව්වනම් එහෙම මම පැවිද්දෙක් වෙන්න ඕනේ කියලා ඇතුළාන්ත සාදුකාරයක් වෙන්න ඕනේ. හරි. ඇතුළාන්ත සාදුකාරණේ මොන වාසනාවක්ද මේ කොල්ලට මේ හිතක් පහළ වුනේ. නේද මේක ඕකනම් පුතේ නවත්තන්න නම් එපා ඔය අදහස. ඕක ඕක යට යන්න දෙන්න එපා කියලා ඇතුළාන්ත හැඟීම තියෙනවා නම් අන්න මහා සංඝ කියන සංඝරත්නය කියන තැන පිළිබඳ අපේ ගෞරවය ගෞරවය තියෙනවා. හොඳයි. ඉතින් දැන් ඔය කියනකොට අනිත් අයට හොඳයි කියලාද හිතන්න ඕනේ නේද? අපි මේ ධර්මයේ සාකච්ඡා කරන්නේ කවුරු ගැන විශ්ලේෂ කරන්නද? තමන් ගැන විශ්ලේෂ කරගන්න කරන ගම. ඊළඟට පින්නත් මේ ශික්ෂාව පිළිබඳව ශික්ෂාව පිළිබඳව අපිට හැම වෙලේම ලොකු ගෞරවයක් තියෙන්න ඕන මම විනයදර කෙනෙක් වෙන්න ඕනේ ගිහියාට අදාළ ධර්මය තුල විනයක් තියෙනවා පැවිද්දාට අදාළ විනයක් තියෙනවා ඒ අතුලාන්ත ගෞරවයක් අපිට මේක නිවන සඳහාමයි හේතු වෙනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට අංශු සීලයක් අනවලා තියෙනවා නම් ඒක බඳුන් පිළිස සාපෝත් කරලා නෙවෙයි අභිරංග වල විකාල භෝජනේ වගේ ශික්ෂාපද ගැන සමහර ගිහියත් අර්ථ දක්වනවා. ඌවා ගණන් ගන්න ඕනේ ඒ කාලේ මොකද මේ ස්වාමීන් වහන්සේලා රැයකට ඇලඹුවා. බුදුහාමුදුරන්ගේ කාලේ නේද පින්ඩ රැය පින්ඩ පාතේ ගියා. ඒ පින්ඩවක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා. ඒ වගේ එක එක තම තමන්ගේ මතිමතාන්ත තමන් කැමති විදිහකට ඒවාට ගෞරවය නොදී බුදුහාමුදුරෝ දේශනා කළ කියන දෙයට ගෞරවය නොදී ඒ අනුව කටයුතු කරන්නේ නැතුව ඔහි කටයුතු කරනවා. අන්න ඒ ගෞරවය නැති හින්දා ශික්ෂාව ගැන ශික්ෂාව රැකීම පිළිබඳව අපිට නිබඳව අදහසක් ඇති වෙන්නේ නැහැ. නිබඳව නිරතුරු අද ඒ ඒ ඒ ඒ දැන් මම කිව්ව මතකද අර වචන දෙකක් කිව්වා. එක වැඩක් කරන්න තියෙනවා තව වැඩක් කරන්න තියෙනවා. කෙරෙන්නේ වැඩි ගෞරවය තියෙන එක. හැබැයි දැන් මෙතනත් වැඩ දෙකක් තියෙනවා සාස්ත්‍රයේ. මොකද්ද වැඩ දෙක? එක වැඩක් සිල් රකින්න එක අනිත් වැඩ සිල් අනිත් වැඩ සිල් නොරකින්න එක. හරි? සිල් රැකීම හා නොරැකීම කියන දෙකක් මගේ හිතේ නැගෙනවා. නැගෙනකොට ක්‍රියාත්මක භාවයට යන්නේ වැඩියෙන් ගෞරවය තියෙන එකයි. හරි ක්‍රියාත්මක තමන්ගේ සිතේ ක්‍රියාත්මක භාවයට යන්නේ නේද? වැඩියෙන් ගෞරවය තියෙන එකයි. දැන් එහෙම මට බොරුවක් කිව්වොත් ලාභයක් තියෙනවා. හරි බොරුවක් කිව්වොත් මට ලේසි. හරිද? ඇත්ත කියන්න ගියොත් එහෙම හවලාගේ හිතට දෙනවා. එහෙනම් මට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නිරෝපා බොරුවක් කියන්න එපා කියලා. හැබැයි මම බොරුව කිව්වේ නැත්තම් හවලාගේ හිතට දෙනවා. එහෙනම් මට කවුරු කෙරෙහි ගෞරවය වැඩිපුර තියෙන්නේ? අහවලා කෙරෙහි. ඒ කියනවා බොරුව කියලා දාලා. හරි ශික්ෂාව කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශික්ෂාව කෙරෙහි තමන්ගේ හිතේ ගෞරවය වැඩි නම් බොරු කියවෙන්නේ නැහැ. කොහොම හරි අත්ත කියලා බේරෙනවා. ඒක ඇතුළෙන්ම එන ඒක ඉතින් කියන්න බෑ නේද? මේ ගෞරවය කියන එක නේද? ගෞරවය, සැලකිල්ල ගෞරවය අර ඇතුළෙන් නැමීච්ච හැඟීමක්. හරිද? නැමීච ශික්ෂාව කියලා නැමීච හැඟීමක් අර රාජද ප්‍රහුල හම්බුනට වගේ. අන්න ශික්ෂාව කියලා ගෞරවය තියෙන එක. ඒක කොහොම හරි මාත්‍රයක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. මාත්‍රයක්වත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ කියලා තමන්ගේ අතුලාන්තයේ පොඩි දෙයට පවා කුඩා අනු කුඩා ශික්ෂාපද ගැන පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම සුරක්ෂිත කරන්න ඕනේ කියලා දැඩි අදහසක් අපිට තියෙන්න ඕනේ හැම වෙලම ඒක අපේ අතුලාන්තයේ එන විදිහට ඒ ශික්ෂාව කෙරෙහි ಗುಣ ඒ ශික්ෂාවෙන් මොකද්ද මට වෙන්නේ කියලා හොයලා ශික්ෂාවක් හැදුවොත් මොකද්ද වෙන්නේ කියලා හොයලා මේක කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ වටපිට කරලා තියෙනවා අපේ හිත ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලයි සීලය කියලා කියන්නේ. ඉතින් ඒ ගැන අපේ හිත අතුලාන්ත ගෞරවය නැත්තම් මේක ඉස්සරහට අරගෙන යන්න බෑ. ඊළඟට පින්නත් මේ ශික්ෂාව වගේම ඊළඟට තියෙන සමාධිය කියන එක. කොච්චර දවසකට දවසකට සතියකට ජීවන කාලෙදී මට සමාධිය ඇති කරගන්න ඕනේ කියන අදහස කොච්චර එනවද දන්නේ නැහැ. සමාධිය ඇති කරගන්න ඕනේ සමාධිය ඇති කරගන්න ඕනේ කියලා හැමතිස්සෙම එවැනි අදහසක් එනවා කියන එක වියහැක්කක්ද? වියහැක්කක්. එහෙම එන අය ඕනෑ තරම් ඉන්නවා. ඒ පිළිබඳව තමන්ගේ හිත යොමු කරොත් ගෞරවය ඉපදුනොත් ඒ පිළිබඳ කැමැත්ත ඉපදුනොත් චිත්ත සමාධිය තමයි හැමදේම කියලා. අන්න ඒකවත් බලන්න මම මේක මම කියවා මේ සූත්‍රය මම ගත්තයි කියලා. හරි. දැන් ඉස්සෙල්ලා කරන්නේ කොහොමද? කාරණා දෙකක් කරන්න ඕනේ කියලා ඉස්සෙල්ලා කරන්නේ වැඩි ගෞරවය තියෙන එක කියන එක දෙකක් කරන්න ඕනේ කියලා. මට කාට හරි බයින් හිතෙනවා. හරිද? ඒත් මට හිතෙනවා. නැත්නම් මට යම් කිසි වැරදි වැඩකට හිත යොමු කරගෙන ඉන්න හිතෙනවා. මොනවා හරි වැරදි තර්ක විතර්ක ඇති වෙන ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදීම මගේ සමාධියට බාධා වෙනවා. දැන් අහසක් කියන්නේ දරුවන් කෙරෙහි තියෙන දැඩි ආදරය කියන්නේ අකුසලයක්. ඒ අකුසලය සමාධියට හේතුද අහේතුද? සමාධියට හේතු වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒවා කෙරෙහිම යෙදීදී සමාධියට ප්‍රතිපක්ෂ කාරණාවලම යෙදීදී යෙදීදී වාසය කරන්නේ සමාධිය කෙරෙහි ගෞරවය අඩු නිසායි. සමාධිය කෙරෙහි තියෙන තමන්ගේ අතුලාන්තයේ තියෙන අර සැලකිල්ල, සත්කාරක සැලකිල්ල. සැලකිල්ල ගෞරවය අඩු. සමාධිය කෙරෙහි. ඒකින්ද තමයි සමාධියට පක්ෂ වෙන්නේ මම හිත නැමෙන්නේ නැමෙන්නේ නැත්තේ. එතකොට ඔන්න දේශනාවේ තියෙන හැටියට ආකාරය උඩ වෙන්නේ මොකද්ද? අකුසල් වැඩෙනවා. කුසල් වැඩෙන්නේ නැහැ. එහෙනම් සමාධියට පක්ෂ හිතක් හැම වෙලේම හදාගන්න ඕනේ. ඒකට සමාධිය ආනිසංසත් සමාධිය නැති එකේ ආදීනවත් මොදීන. සත්කාර ගරුකාර සූත්‍රයෙන් නම හරියට සැලකිල්ලක් ගෞරවයක් සැලකිල්ලක් ගෞරවයක් සැලකිල්ලක් තිබිය යුතුයි කියන එක. අතුලාන්තයෙන් ඉපදෙන්න ඕන අපේ. හරි දැන් මෙච්චර බණ අහලා අපි දැන් නේද ධර්මයේ තුල කාලයක් තිස්සේ උපන් දවසේ ඉඳලා දන්නවා ඒතර දැන් අපේ හිත පිරික්සන කාලේ මේක හරි හිත පිරික්සලා බලන මට කොච්චර ගෞරවය තියෙන සමාධිය කියලා කියලා ඊළඟ එක තමයි හොඳ මේක අප්‍රමාදය හරිද ආහාරයක් ගන්නකොට පවා ඒක තුල උපදින කෙලෙස් ධර්ම ඒකට උපදින කැමැත්ත ඒ මොහොතේම ඊළඟ වතාවේදී දැන් එක සැරයක් දැන් මේ වෙලාවේ මට හොඳටම ආසාව හිතුණා ආහාරය ගැන. ඊළඟ වතාවේදී ඒක ගණ්ඩ පෙර ඒක පිළිබඳව තියෙන විදුකම සෑදරකම අයින් කිරීමේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ සකස් කරගන්න ඕනේ සකස් කරගන්න ඕනේ කියලා නේද එක්කෝ මං ඕක තව හිත බුදුවා පුළුවන් අප පස්සේ කරගන්න ආන් ඒ කියන්නේ අප්‍රමාදයට ප්‍රමාදයට ගෞරවය. ප්‍රමාදයට හිත සත්කාර කරුකා ප්‍රමාදයට. ඔව් මේවා පුළුවන් පස්සේ මේවා කල් දාලා කරන්න පුළුවන්. තව ටිකක් එහාට ගියොත් අද අධිකාරා හිත අයින් කරනවා. නේද? මේ වගේ හැම වෙලේම කුසල පක්ෂයේ කෙරෙහි තියෙනා වූ ප්‍රමාදී ස්වභාවයට අපේ හිතේ ගෞරවයක් තියෙනවා. සැලකිල්ලක් තියෙනවා. අන්න එතකොට යන්නේ පෙරදි පැත්තට. හැම වෙලේම අප්‍රමාදීව කටයුතු කරන්න අප්‍රමාදීව කටයුතු කරන්න අප්‍රමාදීව කටයුතු කරන්න ඕනද තමන්ගේ අතුලාන්තයෙන් සැලකිල්ලක් සහ ගෞරවයෙන් යුක්ත වාසය කරන්න ඉදිරියට එනවාමයි. හරිද? ඒ වගේමයි පරිසංතාරකය ගුණය පිළිබඳ ඒ කියන්නේ හැමෝටම එක වගේ කටයුතු කරන පිළිසඳර ගුණවන්තව කෙනෙක්ගේ හිතක් රිදවන්නේ නැතුව කෙනෙක්ව පල්ලෙහාට දාන්නේ නැතුව කෙනෙක්ව තමන්ග තියෙන ගුණයන් අනුව කෙනෙක්ගේ තියෙන ගුණයන් අනුව කෙනෙකුට අපහසුාවක් වෙන්නේ නැති වෙන්න කටයුතු කිරීමයි පටිසන්තර කියන ගුණය. ඉතින් ඒ පිළිබඳ අතුලාන්තයෙන් හැම වෙලේම ගෞරවනීය ස්වභාවය තියෙනවා. ඉතින් මේකේ අවසානයේ දරුවත් මහ රහතන් වහන්සේ සඳහන් කරනවා පළවෙනි ගුණය නැති කෙනෙකුට දෙවෙනි එක බලාපොරොත්තු වෙන්න බෑ. අර පළවෙනි එක දෙවෙනි එක දෙකම නැති කෙනෙකුට තුන්වෙනි එක බෑ. පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක තුනම නැති කෙනෙකුට හතරවෙනි එක බෑ. නේද අන්තිමට හත්වෙනි එක දක්වා ඒක විද්‍යාමාන වෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා පළවෙනි එක තියෙන කෙනෙකුට දෙවෙනි එක නැති වෙන්නේ නැහැ කියලා. හරිද? නැති වෙන්නේ නැහැ. පළවෙනි එකයි දෙවෙනි එකයි තියෙන කෙනෙකුට තුන්වෙනි එක නැති වෙන්නේ නැහැ. පළවෙනි තුනම තියෙන කෙනෙකුට හතරවෙනි එක නැති වෙන්නේ නැහැ. ආන් ඒ විදිහට ඒ කියන්නේ බලන්න ඒක හොඳට හිතාගන්න බුදුදහම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් තියෙන කෙනාට ශික්ෂාව ගැන ගෞරවය නැති වෙන්නේ. මේ හතර ගැනම තියෙන කෙනෙකුට නේද අප්‍රමාදය ගැන පටිසන්තරය ගැන ඒ වගේම සමාධිය ගැන ගෞරව නැති වෙන්නේ. ඉතින් මේ මේ සූත්‍ර ධර්ම තව අරගෙන තවත් ගැඹුරින් ඒවා සාකච්ඡා කරලා තව කරුණු හොයලා බලලා ජීවිතයට හොඳට එකතු කරගන්න ඕනේ. හැම වෙලෙම බලන්න ඕනේ මගේ හිත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා කියන මට්ටමත් එක්ක එකඟද කියලා. ඒ එකඟ නැත්නම් ඉක්මනට ඉක්මනට ඉක්මනට ඒවා හදා ගන්න ඕනේ. නැත්නම් අපි දන්නේම නැතුව අකුසල වලට බර වෙන ස්වභාවයකට යනවා. ඒකෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මේ අත්ංගේ මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරපු අයගේ දායකත්වය ලැබුණේ නිවසේ ඉඳන් බණ අහපු හැම කෙනෙකුටම ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබුණේ මේ මැදිරියේ ඉන්න පින්වන්ත පිරිසගේ දායකත්වයෙන් හින්දා. ඒ නැත්තම් ඊටම කෙටියෙන් තමන්ගේ පුණ්‍ය අනුමෝදනාව පවා සඳහන් කරලා වැඩි වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය විදිහට විධිවිධාන සකස් කරලා. ඉතින් ඒ අයුරින් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනම තුල ජනතුනා සීල පුණ්‍ය ශක්තිය මේ මැදිරියට පැනලා කටයුතු කරපු ඒ සියලුම දෙනා වෙනුවෙන් අත්‍යන්මෝදන් වෙලා ඒ අත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති